භික්ඛවේ සත්ත බොජ්ජංගා ආහාරං ඊවතිච්ඡතිනෝ ආහාරං පතිතතිච්ඡතිනෝ අනාහාරෝති තී සත්තා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධම්මවේ පදනම කුලස්ථානයේ කරගෙන කරගෙන මේ දවසක භාවනා වැඩමුළු වැඩපිළිවෙලේ පසුගිය පාර කීපයකම ධර්ම දේශනාව සඳහා විශේෂයෙන් පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ කාය සූත්‍රය. මේ සූත්‍රයේ සංයුතනිකායේ බොජ්ජංග සංයුත්තේ පබ්බත වර්ගයටයි දෙන සූත්‍රය. මේ සූත්‍රයේ ආරම්භක පාඨය තමයි මම මේ අද නැවතත් මතක් කරන්න යෙදුනේ. ඒකට හේතුව අපි මේ වෙනකොට මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම අපේ ශක්ති ප්‍රමාණයට විස්තර කරගෙන කරගෙන ඇවිල්ලා තියෙනවා මූලික ධර්ම කාරණා ටික. ඉතින් මේක සමාප්ත කිරීමක් වශයෙන් නැත්නම් සමහන් කිරීමක් වශයෙන් අවසානයේ නැවතත් අපි අර මුල මතක් කරගැනීමක් තියෙයි. අපිට මතක් කරගත්තොත් ජීවතාවේදී අපි ඒ බොද්ධංග ධර්ම පිළිබඳවයි සාකච්ඡා කරේ මුළු සූත්‍රයේම නීවරණ පොඥංග කියන භාවනා යෝගාවචරයට අවශ්‍ය කරන ගත අතහල යුතු පැති සහ ගත යුතු පැති කියන දෙකයි විස්තර කරන්නේ. ඒකට ප්‍රස්තුතයේ සපයා ගන්න සරුවචන් වහන්සේ නිදර්ශනයෙන් තමයි පටන් අරගන්නේ සේයතාපි අයං කායෝ ආහාරං තිත්තති. යම්සේ අපේ මේ ශරීරයේ ආහාරයේ පිහිටයිද ආහාරං පතිත්ත තිෂ්ඨති ආහාරයේ ප්‍රතිෂ්ඨා කරගෙන පිහිටයිද අනාහාරෝ ආහාර නැතුව නොපිහිටයිද සේයතාපි භික්කවේ ඒව මේව කෝබි භික්කවේ සත්ත බොජ්ජංගා ඒ වාගෙමයි මේ සතක් වූ බොජ්ජංග ධර්ම ආහාරං තිච්ඡති ආහාරේ පිහිටලා තියෙන ආහාරං පතිත්ත තිෂ්ඨ තිට්ඨති ආහාර ප්‍රතිෂ්ඨාව කරගෙනයි පිහිටා තියෙන්නේ නෝ අනාහාරෝ ඒ ආහාර නොලබුනොත් ඒ බොජ්ජංග ධර්ම පිහිටන්නේ ඒ වාගෙම පාඨයක් නිවනට සම්බන්ධ කරලා පසු භාගයට තමයි ඔය බොජ්ජංග ගැන සම්බන්ධ කරලා සරුවත් යනසේ දේශනා කරන්නේ. ඉතින් මේ දේශනා නීවරණ එක එකක් විස්තර කරන වෙලාවේ බොජ්ජංග ධර්ම හතක් එක එක විස්තර කරනවා අපි මතක් කරගත්තා. ඒ නීවරණ ධර්ම වැඩෙනවා නම් ඒ නීවරණ ධර්ම වැඩිවීමට ආහාර හොඳට ලැබුණොත් ප්‍රතිෂ්ඨා හොඳට ලැබුණොත් නීවරණ හොඳට වැඩෙනවා. ඒ වගේම බොජ්ජංග ධර්මට අවශ්‍ය ආහාර ලැබුණොත් ප්‍රතිෂ්ඨා හොඳට ලැබුණොත් ඒවා නොලැබී යනවා. නොවැඩි යනවා. ඒ නීවරණ ධර්මට අවශ්‍ය දෙන්නා වූ ආහාර නොදී හිටියොත් නීවරණ කෙට්ටු වෙනවා, කිංචි වෙනවා, දුර්වල වෙනවා. බොජ්ජංග ධර්ම පිළිබඳව අවශ්‍ය ආහාර නොලැබී ගියොත් ඒවා ඒවා කිංචි වෙලා, කෙට්ටු වෙලා, දුර්වල වෙලා යනවා. ඒ නිසා අපි අත අපතුල තුල අප సంతානය තුල යම් ප්‍රමාණයක් මේ අතහල යුතු නමුත් තාම තියෙන නිවන කොටසක් තියෙනවනේ. ඒකට හේතුව අපි ඒකට ඇති වෙන්න හොඳට ආහාර දීලා තියෙනවා. ඒ නිසා ඒව ආහාර නොදීමේ කටයුත්තට අපි අත තියලා නැහැ. ඒක නිසා ඒවා නිෂිනින්ද වැඩ. යම් ප්‍රමාණයක් අපි ළඟ වැඩි යුතු බොජ්ජංග ධර්ම වැඩිලා තියෙනවනේ. ඒකට හේතුව අපි ඒකට අවශ්‍ය ආහාර ප්‍රතිෂ්ඨාව දීලා තියෙනවා. නොවැඩි කියනවනම් ඒකට හේතුව අපි ඒකට අවශ්‍ය ආහාර දීලා නැහැ. ඒක නිසා මේ සූත්‍රය තුල මේ චරවච්ච දේශනාවේ සඳහන් යම් යම් අංග ලක්ෂණ පේන්න තියෙනවා. අපි ළඟ තියෙන මේ හොඳක් හෝ වේවා නරකක් හෝ වේවා සියල්ලට දෙකම අපි අපි වගේ කියනවා. කිසිසේත්ම මේ අපෙන් පරිබාහිර වූ කිසිම දෙයකින් මේක තීන්දුව වෙන්නේ නැහැ. ඉතින් මේක දැන ගැනීම සමහරුන්ට අලුත් විප්ලවකාරී අදහසක් බවටපත් වෙන්න ඉඩ තියෙනවා. තව කෙනෙකුට ඒක උද්‍යෝගයේ දනවන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. අපේ දැනට තියෙන හොඳ හෝ නරක සියල්ලටම අපි වග කියන්න ඕනේ. ඒ වගේ මේ සියල්ල ඉදිරියට වඩනවද නැත්නම් වනසනවද කියන එකට අපිට දැන් සැලසුම් කරලා ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒකට හේතුව අපි දන්නවා ඒක සරුවචනාංශිකම දේශනාවක් මෙතෙන්දී සාධක වශයෙන් ගත්තොත් කලිමුත් අපිට කරන් තියෙනවා. අර සාමනීර පඤ්ඤා කියන සෝපාක සාමනීර සෝපාක ඒ දරුවා දැක්කට පස්සේ ඒ දරුවාට මේ අසුචි ඒක කියන්නේ දුස්සර ඒ දරුවා හිටපේ දුප්පත් තත්වය පෙන්වලා ඒක නොපෙන්න යගේ ඥාණය පෙන්වන්න ඒ අහපු ප්‍රශ්න වල කුමාර පඤ්ඤා ඒ ඡමේකදීම ඒක නාමකින් ලෝකේ කාටවත් තේරෙන වෙනස් කරන්න බැරි එක නම් කිම කියලා අහනකොට ඒ පුංචි කුමාරයා දෙන උත්තරේ තමයි සබ්බේ සත්තා ආහාරත් හිතික මේ ලෝකේ ඉන්නා තාක් manussත්වයෝ ආහාරය මතයි පිළිట్లా තියෙන්නේ ඒක සත්‍ය ධර්මයක් එකක් ඒ නිසා අපි ළඟ තියෙන මේ ಗುಣ ධර්ම දෙකක් නීවරණ කියන ගුණ කියලා නේ ගන්න. ඒකට බොජ්ජංග ගන්න ගුණ කියලා කියනනේ මේ දෙකත් ආහාරම තරඳලා තියෙනවා නම් ඉතින් මේ ආහාර දීමේ ස්වාමිත්වයේ වගකීම විධායකත්වයේ අපි ළඟයි තියෙන්නේ තම තමන් තුලයි තියෙන්නේ ආන්නේ හොඳට තේරුම් ගත්තට පස්සේ ඒවා පිළිබඳ ආඩම්බර වෙන්න හෝ කනගාටු වෙන්න හෝ ඉදිරියට කොහොමද වැඩ කරන්න කියන එක පිළිබඳ හොඳට නැවතිල කල්පනා කරන්න අපිට වගකීමක් එනවා කියන්නේ කල යුත්තක් ප්‍රතිපදාවක් එහෙම නැත්නම් ශික්ෂාවක් අපිට පැවරෙනවා ඒ මොකද හේතුව මේ දැනට තියෙන නීවරණ ටිකක් දැනට වැඩිලා තියෙන බොජ්ජංග ධර්ම ටිකක් කියන මේ එකතුව සංකලනීය අපිට වෙහෙසක්ද ආඩම්බරයක්ද නම්බුවක්ද කියන එක දන්නේත් අපි. ඉතින් එහෙමනම් නීවරණ කරදරයි බොජ්ජංග හොඳයි නම් අපිට මේ නීවරණ වලට ආහාර නොදීන්න ඕන බොජ්ජංග වලට ආහාර දෙන්න ඕන. ඉතින් අන්න ඒක පිළිබඳව දැනගන්න නම් අපිට ඉස්සල්ලාම අපි පිළිබඳව ප්‍රධාන සංදර්ශනයක්. මේ මම කියන්නේ කවුද කියන එක හොඳට දැනගන්න ඕන. ඒක කවදාකවත් මේ ආර්ය පරිශ්‍රණයෙන් තොරව සිදු කරගන්න අමාරුයි. මොකද මේක අපේ හිත නිතරම බාහිරයට දෝන ලෝකයක් තියෙනවා. බාහිරයට දෝන අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. බාහිරයට දුවන නෑදෑ සම්බන්ධකමක් තියෙයි. බාහිරයට දුවන දේශපාලනයක් තියෙයි. සෑම ආර්ථික සමාජික ධර්ම අපේ අවධානය බාහිරට යොමු කරන නිසා අපිට ඒක පැහැදිලිවම කට ඇරලා කට හොදලා කියන්න පුළුවන්. අපි ඉදිලා ඉන්නේ අනාර්ථ පරිශ්‍රණය. ඒකට විශාල පරිශ්‍රණ ආයතනක් තියෙනවා. ලෝකේ තියෙනවා. නමුත් මේ සෑම දෙයකින්ම වර්තමාන චිත්තක්ෂණය පන්නන නිසා, ඒ ක්ෂණය පන්නන නිසා අපි රවට්ට ගන්න. අපි අනාර්ය වෙනවා. ඉතින් අපිට දැන් සිද්ධ වෙනවා ඉස්සෙල්ලාම මේ කොච්චරක් අපතොල නීවරණ තියෙනවද කොච්චරක් බොජ්ජංග ධර්ම තියෙනවද කියලා දැන ගැනීමට නම් මුලට ගන්න වෙනවා. අපි අවධානය මුලට ගන්න වෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය කියන ප්‍රධාන ඒ වචනීය තේරුම ආපහු මේ නන්නත්තර වෙච්ච හිත කිදෙට්ට ගෙන ගන්න එකයි. ඒ නන්නත්තර වෙච්ච නන්නත්තර කරන තමයි ලෝකයේ තියෙන සෑම කාමාරම්මනේ මේ hm, ආබාහිර සුඛභෝගී වස්තු මේ දැනුම් මේ ලෝකායත ධර්ම තියෙන සියලුම තියෙනවා. ඒක හැබැයි මේ විශේෂයෙන්ම අපි ගිය පාර සාකච්ඡා කරපු උපේක්ෂාව වගේ උපේක්ඛා කියන pāli වචන නැත්නම් සංස්කෘත උපේක්ෂාව කියලා කියන මදහත් බව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා අපි කොච්චර කොච්චර නන්නත්තර වෙලා තිබුණත් ඒක කිසිම බාධාවක් නැහැ අපේ හිත නැවත gedera ගෙන්න ගන්න. අපේ හිත නැවත පුරුදු තැනටපත් කරගන්න. උපේක්ෂාව නැති වුණොත් තමයි ඒක පිළිබඳව උපේක්ෂාවේ තියෙනා වූ විශිෂ්ට ගුණ හොඳනගත්තොත් තමයි අපි පශ්චාත්තාප වෙන්නේ. අපි මෙච්චරක් කෙලසිලා නැත්නම් අපි මෙච්චර ගුණ ධර්ම අඩු කියන අදහසක්. නමුත් ඒක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ කොතනද දැන් අපි ඉන්නේ කියන මේ සංදර්ශනය ගෙනහැර පෑම ඉස්සලාම කරන එක. ඉතින් ඒක තමයි මේ ආධුනික යෝගාවචරයේ ඉඳගෙන වාඩි වෙලා භාවනා කරනකොට ඒ මම කියන්නේ කවුද? නැත්නම් තමා කියන්නේ කවුද? තමගේ රුචි අරුචිකම් මොනවාද? ඒවා දැනට ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රය අනුවද කියලා කල්පනා කරලා බලනකොට හරි පුස් ගතියක්, හරි පාළු ගතියක්, හරි අසරණ ගතියක්, හරි කිසිම එල්ලයක් එකලාශයක් නැති ගතියක් තමයි පේන්න තියෙන්නේ. ඒකෙදි ඉච්චර කනගාටු වෙන්න දෙයක් නෑ. ඒක සෑම කෙනෙක්ගේම ඇති. මොකද හේතුව අපි ඉස්සල්ලාම දකින්නේ වර්තමානයේ වශයෙන් භාවනාවට ගියාට පස්සේ දකින්නේ අතීතෙන් ගෙනාපු Java ය නැත්නම් අතීතෙන් ගෙනාපු හුරු පුරුදු අපි මේ කාය පවත්තන හැටි ඒ වගේ මේ පසු ප්‍රතිඵලය තමයි පෙන්නේ. ඒ අතීත පසු ප්‍රතිඵලය කවුරු බැලුවත් මේ ලෝකේ කිසිම කෙනෙකුට කවදාකවත් සතුටක් ඇති වෙන්න බෑ. අතීතාන භාවනං චිත්තං වික්ඛෝපානපතිතං කියලා මේක දේශනානුසාරයෙන් පෙන්වා දෙන දෙනවා අතීතයට හිත ගියා නම් වික්ෂෝපය මතරවචනාදට පෙච්චායි. ආයෙක පිළිබඳව කාටවත් නැහැ. ඒ නිසා ඒක නොදකින් නොපතන් කියලා තමයි අපි මේ තමන්ගේ පැත්තට හිත එනවට මේවා දකින්නට තමයි අපි ඔය චිත්‍රපටි බලනවා කියනවා පත්තර කියනවා අල්ලමු ගෙදර කියන දෙකන අහගෙන ඉන්නවා নানা ආකාර දේවල් වලින් මේක කන පුරවගෙන ඇහැ පුරවගෙන නාසයේ දිව කය පිරවීමට ගන්නා මේ ප්‍රයත්නයට අපිට කියන්න පුළුවන් කට ඇරලා අනාර්ය පරිේශනයක් කියලා. ආර්ය පරිේශනයක් කියලා කියන්නේ අපි නැවතත් ඒ Taman කවුද කියලා දැනගන්න ගන්න උත්සාහය. ඉතින් ඒක උත්සාහ කරනකොට ගොඩාක් හිස් ගති, පාළු ගති, දුෂ්කර ගති, අමාරු ගති, බැරි ගති, පච වෙන ගති, බංකොලොත් වෙන ගති ගොඩාක් පේනවා. ඉතින් ඕක දැකගන්න ඒ තමාම Taman තුලේ දැක ගන්න කරන ප්‍රයත්නයේට ඉදිරිපත් වෙන්නේ සෑහෙන වීරත්වයක් ඇති කෙනෙක්. සෑහෙන මේ සත්‍ය දැක ගැනීමකට තරම් බපුවක් ඇති කෙනෙක් තමයි ඉදිරිපත් වෙන්නේ. ආනන්ද මේ ඉදිරිපත් වෙච්ච එකනට ඒ දැකෙන පළවෙනිම හම් වෙන්නේ ගොඩක් වෙලාට බොද්ධංග වගේ හොඳ කොටස් නෙවෙයි. විශේෂයෙන්ම ඡණ්ඩ වූ පරිසෝ වූ සත්‍ය වසාලන්නා වූ මග අවුරන්නා වූ නීවරණ ධර්ම. ඉතින් ඒක දකින්නකොට හුඟක් වෙලාට බය වෙනවා, කම්පා වෙනවා, චකිත වෙනවා, කොකිත වෙනවා. ඉතින් ඒක තමයි මේ නීවරණ ධර්ම වගේ දෙයකට භාවනාවත් තුළින් තමන්ම දකින්නකොට තියෙන මේ තිගැස්ම බය, කෝඩු ගති, කෝල ගති නැති කරන්න තමයි හොඳට පූජනීය ස්ථානයට ගිහිලා මලක් වහන පූජා කරලා ඒකෙන් කෙල පැමුණා වූ සරුවච්චන් ආංශගේ රූපේ දැකලා ඒකට කටයුතු කරන ඇතත් එක ඇසුරු කරලා තමනුත් බයලජ්ජා සහිත සීලයක පිහිටලා මේකට හිත දාන්න කියලා කියන්නේ. එහෙම නැතුව සකස් කිරීමකින් තෝ මේක බැලුවොත් ඊ타නත්ම භයානක දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඊ타නත්ම මේ හිත කඩා වැටෙන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. පෞරුෂත්වයේ කැඩෙන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි ආගමික ධාර්මික පරිසරයක් සකස් කරගෙන ඒ පරිසරය තුල සාමාන්‍ය දෙයක් නෙමෙයි භාවනා කරනවා කියලා කියන්නේ. ආගමික ධාර්මික දේවල් වල සාමාන්‍ය දේ තමයි දාන සීල මේ